පූජ්‍යපාද ආචාර්ය කුකුල්පණී සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සෙනසුරාදා සවස අන්තර්ජාලය ඔස්සේ පවත්වනු ලබන සජීවී ධර්මදේශනා සහ සාකච්ඡා මාලාවට අද දින පැමිණි පින්වත් ඔබ සැම සතුටින් පිළිගනිමි. පසුගිය සති දෙකේදී අප ස්වාමින් වහන්සේ අපට නැවැත්ම සඳහා පැවැත්ම යන මාතෘකාව ඔස්සේ ධර්මයේ දේශනා කළා. එම පසුගිය දේශනාවන් YouTube නාලිකාවෙන් බලන්න පුළුවන්. අද දින එම මාත්‍රිකාව එම දේශනාව ඉදිරියටම කරගෙන යාමටත් ධර්ම දේශනාව වගේම ධර්ම සාකච්ඡා පැවැත්වීමටත් අති ගෞරවනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සි ස්වාමින් වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමින් වහන්සේ. පෙරවන් සර්ණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපේ බුද්ධික මහත්මයා සිහිපත් කළ විදිහට අපි සති තුනකට ඉහතදී ආරම්භ කළා මේ 2023 ජනවාරි මාසේ ඉඳලා අලුත් මාතෘකාවක් නැවැත්ම සඳහා පැවැත්. ඉතින් ඒ මාතෘකාවෙහි ඇති වැදගත්කම සහ ඊට අන්තර්ගත කරුණු පිළිබඳව අපි පළමු සතියේ සාකච්ඡා කළා. ඒ වගේම පසුගිය සතියේ අපි තව දුරටත් ආර්ය වංශ සූත්‍රය දේශනාව පාදක කොටගෙන ආර්ය වංශ ප්‍රතිපදාව පදනම් කොටගෙන අපි ධර්ම දේශනාව සහ සාකච්ඡාව සිදු කරනවා. නමුත් පසුගිය සතියේ අපි දේශනාව අතරමඟ නැවැත්තුවා. මොකද කාල වේලාව ඉක්ම ගිය නිසා අද දවසේ අපි එතෙන් පටන් දේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අරියවංශ පටිපදා හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මූලික අවශ්‍යතා નિවරදිව තේරුම් අරගෙන හැඟීම් වලට වහල් නොවි හැඟීම් සහ අවශ්‍යතා කියන දෙක වෙන් කොටගෙන අවශ්‍යතාවට පවත්වා ගන්නට වෙනවා හැඟීම් වලට වහල් නොවි. ඒතර යම් කිසි කෙනෙක් හැඟීම් වලට වහල් වුණොත් ඒ තනත්තා ද්වේෂයන් වර්ධනය කරගන්න කෙලස් වැඩෙන නිවන් මඟ ඇහිරෙන සසරෙහි ගිලෙන තැනකට තමයි නැඹුරු යම් කිසි කෙනෙකුට පුළුවන් වුණොත් හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා පවත්වා ගන්නට ඒතනත්තා තමයි නැවැත්ම සඳහා සුදුසු පැවැත්මක් ගොඩනගා ගන්නට සමත් වෙන්නේ දැන් අපිට මේ නැවැත්ම සහ පැවැත්ම කියන දෙකම පිළිබඳව කතා කරන්නට වෙන්නේ කුමක් නිසාද? අපේ බෞද්ධ හැටියට හැම කෙනෙක්ම මේ භව ගමන නිමා කරන්නටයි උත්සාහවත් වෙන්නේ. මේ භවයේ පැවැත්ම નિසරුයි කියලා තේරුම්ගත් අයට මේ ගමන නිමා කරන මඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ තේරුම්ගත් අයට කියලා අපි සිහිපත් කළේ එහෙම තේරුම් නොගත් අයට කොතෙක් මේ කාරණේ කිව්වා වුණත් ඒක අර්ථ ශූන්‍යයි. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ බොහෝ සූත්‍රවල දේශනා කරන්නේ ඥානතෝ අහං පස්සතෝ ආසවානං khයං වදාමි. නෝ අජානතෝ නෝ අපස්සතෝ දන්නා වූ දක්නා වූ අයට පමණයි මේ කෙලෙස් නසන මඟ. එහෙම නැත්නම් ආශ්‍රවශය කිරීම ක්ලේශ ප්‍රහාණය මම දේශනා කරන්නේ එහෙම නැති අයට මේ කතාව කියලා තේරුමක් නැහැ. ඒ වගේම පඤ්ඤවතෝ අයං ධම්මෝ ප්‍රඥාවන්තයින්ටයි මේ ධම්ම. මේ නොඑක් දේශනාවලින් තථාගතයන් වහන්සේ දක්වනවා මේ ධර්ම මාර්ගය ප්‍රඥාව ඇතිව ලෝක ස්වභාවයේ තේරුම් ගන්න අයට තමයි මේ නැවැත්ම සඳහා ක්‍රියාත්මක වෙන්නට පුළුවන් වෙන්නේ ප්‍රතිපත්තිය අනුගමනය කරන්න පුළුවන් වෙන්නේ. නමුත් නමුත් දැන් නැවැත්ම සඳහා ක්‍රියාත්මක වෙන්නට අපි උත්සාහ කළා වුණත් අපිට එකවරම මේ ගමන හිටි හැටිය නවත්තන්න පහසු නෑ. ඒක උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු අපි වේගෙන් යන රථයක නැගිලා යනවා. එතකොට වේගෙන් යන රථය අපිට දැන් නවත්ත ගන්න ඕන වෙනවා යම් තැනකදී. එහෙම නවත්ත ගන්න ඕන උනායි කියලා එකවරම එතනම නවත්තන්න බෑ. ඒක නවත්තන්න අර වේගය ටික ටික අඩු කරගෙන අඩු කරගෙන තිරිංග තද කරගෙන එහෙම ගිහිල්ලා තමයි අපිට මේක නවත්තන්න වෙන්නේ. එහෙම නැතුව එකවරම නවත්තන්න උත්සාහ කළොත් අනතුරු සිද්ධ වෙන්නට ඒක හේතුවක් වෙනවා. අන්න ඒ වගේ තමයි අපිට දැන් මේ සසර ගමන නවත්වන්න ඕන කියලා හිතුණු පමණට අපිට මේක එකපාරටම කඩා හිරවන්නට පුළුවන් කමක් නැහැ. එහෙම වුණොත් අර වේගෙන් යන වාහනේ එකවර තිරිංග තද කළා වගේ බ්‍රේක් ගැහුවා වගේ වැඩක් තමයි වෙන්නේ. ඔක්කොම විකෘති වෙනවා. ඉතින් ඒ නිසා අපි හැම කෙනෙකුටම මේ නවත්වන තෙක් මේක පවත්වා ගන්නට සිද්ධ වෙනවා අනුක්‍රමයෙන්. අනුක්‍රමයෙන් මේ වේගය අඩු කරලා ෂේ කරලා මේක නිමා කරන්නට. ඉතින් ඒ සඳහා අපට ගත වෙන කාලය කොච්චරද කියන එක එක එක්කෙනාගේ ප්‍රමාණය අනුව එක එක්කෙනාගේ පුහුණුව අනුව ඒ ඒ අයගේ ශක්ති ප්‍රමාණය අනුව යන වේගය අනුව ඒ අනුව තමයි තීරණය වෙන්නේ. ඉතින් කෙසේ වුණත් අපි හැම කෙනෙකුටම යම් ප්‍රමාණයකට මේක පවත්වා ගන්නට සිද්ධ වෙනවා නැවැත්ම තෙක්. ඒ වගේම දැන් රහතන් වහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගත්තහම උන්වහන්සේලා මේක නවත්වලා තියෙනවා. නැවැත්තුව වුණාට දැන් මේ කය මේ පංචස්කන්ධේ ජනිත වෙලා තියෙන්නේ. මේ මනුෂ්‍යාත්ම භාවය තුල උන්වහන්සේලා ජනිත වෙලා ජනිත වුණාට පස්සේ තමයි දැන් මේ නැවැත්තුවේ. ඊට පස්සේ උන්වහන්සේලාට සිද්ධ වෙනවා මේ පංචස්කන්ධය නිමා වෙන තෙක් මේක නඩත්තු කරගෙන යන්න. එතකොට ඒ නිසා උන්වහන්සේලාට නිකලස් මනසින් ඒ කියන්නේ මේක අතහැරලා දාලා තියෙනවා අතහැරලා දැම්මයි කියලා පංචස්කන්ධය විනාශ වෙන තැනට අතහැරලා දාන්නට උන්වහන්සේලාට පුළුවන්කමක් නැහැ. ලෝක යහපත පිණිසත් ඒ වගේම සබාධම් රීතියට අනුව උන්වහන්සේලාට සිද්ධ වෙනවා ආහාර පාන ගනිමින් ඉරියව් පවත්වමින් මේ කය නඩත්තු කරන්නට එතකොට උන්වහන්සේලාට උන්වහන්සේලා කෙලස් ප්‍රහාණය කරලා නිසා උන්වහන්සේලාට පුළුවන් නිකෙලස් මනසින් ඒ නඩත්තු කිරීම කරන්න. නමුත් කෙලස් සහිත පුද්ගලයාට නැවැත්ම සඳහා තමයි යන්නේ. නමුත් ඒ නැවැත්ම සඳහා පවත්වාගෙන ගියාට පවත්වන්නේ කුමක් සඳහාද කියන කාරණේ බොහෝ අවස්ථාවල මනසින් ගිලිහිලා යනවා. ඒකට හේතුව තමයි අර නැවැත්වීම සඳහා පවත්වනවා කියන මේ අවශ්‍යතාවය මනසින් ගිලිහිලා හැඟීම් වලට වහල් මේ මේ අර්බුදය ඇති වෙන ප්‍රධානම තනක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපේ මේ ජීවිතේ පවත්වා ගන්නට උපකාර වෙන ප්‍රත්‍යපහසුකම් ආහාර නිවාස ඇඳුම් ඖෂධ මූලික කොටගෙන පුද්ගල ජීවිතයක් පවත්වා ගන්නට උපකාර වෙන ධන ධාන්‍ය ආදී මේ හැම දෙයක්ම පාදක කොටගෙන මේ අර්බුදය ඇති වෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට දැන් ඒව නැතුව කෙනෙකුට මේක පවත්වා ගන්නටත් බෑ. ඒ නිසා අර මූලික අවශ්‍යතා හඳුනාගෙන හැඟීම් වලට වහල් නොවි අපි කොහොමද නැවැත්ම සඳහා මේ ගමන යන්නේ කියන එක තමයි ආර්ය වංශ පටිපදාවෙහි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට ඒ කාරණය අපි පසුගිය සතියේ සාකච්ඡා කළා කොහොමද ගිහි පැවිදි දෙපිරිසම ගිහියාටත් පැවිද්දාටත් මූලික අවශ්‍යතා පවත්වා ගන්නට සිද්ධ වෙනවා. ආහාර වික්ෂුන් වහන්සේගේ පැත්තෙන් ගන්නකොට දානය පිණ්ඩපාතය කියන නමින් හැඳින්වෙනවා. එතකොට චීවරය එහෙම නැත්නම් ඇඳුම් පැළඳුම් භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් ගන්නකොට චීවර හැටියට. නිවාස පහසුකම් භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් ගන්නකොට ආවාස සෙනසුන් හැටියට. එතකොට බෙහෙත් භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් ගන්නකොට ගිලන්පස සෞඛ්‍ය පහසුකම් හැටියට. එතකොට ගිහි පැවිදි දෙපිරිසටම මේක පවත්වා ගන්නට වෙනවා. ඒ පවත්වා ගැනීමේදී අපි හැඟීම් වලට වහල් නොවි පවත්වා ගන්නට සහ ಗುಣධම් වැඩෙන විදිහට පවත්වා ගන්න. දැන් එක පැත්තකින් අපි උත්සාහ කරන්නට ඕනේ දුර්ගුණ යටපත් කරමින් පවත්වා ගන්නට ඊළඟට යහගුණ දියුණු වෙන විදිහට පවත්වා ගන්නට ඊළඟට ප්‍රඥාව අවදි වෙන හැටියට පවත්වා ගන්නට. එහෙම වුණොත් තමයි අපිට නැවැත්මක් සඳහා ඉදිරියට අනුපිළිවෙලින් යන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ විදිහට අපේ මනස වැඩෙන විදිහට පවත්වා ගන්න ඕන නිසා බුදුරජාණන් වහන්සේ මේ අරිය වංශ ප්‍රතිපදාවේ කාරණා හතරක් දක්වනවා. චීවර, පිණ්ඩපාත, සේනාසන, භාවනා කියලා. ඒතර භාවනා කියන කාරණේ එතනට එකතු කරලා තියෙන්නේ ඒ මනස දියුණු කිරීමේ අවශ්‍යතාවය සඳහා තමයි මේ මූලික කරුණු අපි ඇසුරු කළ යුත්තේ පවත්වා ගත යුත්තේ මේ පැවැත්ම සකස් කරගත යුත්තේ කියන එක අවධාරණය කරන්න. එතකොට අපි පසුගිය සතියේ කතා කළා එහෙම පවත්වාගෙන යද්දී බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ යතා ලාභ යතා බල යතා සාරුප්ප කියන මේ තුන්මාකාර සන්තුෂ්ටිය ඇතිව මේ ගමන ගියොත් තමයි කෙනෙකුට ಗುಣ නුවණ වඩා ගන්නට පුළුවන් වෙන්නේ. අපි පසුගිය දිනේ පැහැදිලි කළා සතුට සාමිස සතුට සහ නිර්ාමිස සතුට කියලා දෙආකාරයි. ඒ නිර්ාමිස සතුට තමයි අපට ಗುಣ නුවණ අවදි කරන්නට උපකාර වෙන්නේ. සාමිස සතුට තෘෂ්ණා මූලිකයි, කෙලෙස් සහිතයි. ඒ හැම විටම අපි සසර ගමන පැත්තටයි බර කරන්නේ. කෙලෙස් වඩවනවා, නිවනින් ඈත් කරනවා. එතකොට නිවන් මාර්ගට සහාය වෙන්නේ අර निराமிස සතුට. ඒ निराமிස සතුට තුළින් මනස සැහැල්ලු කරනවා, ගත සුවපත් කරනවා, සංසුන් කරනවා, චිත්ත ඒකාග්‍රතාවය ඇති කරනවා, ප්‍රඥාව අවදි කරනවා, ගුණය මතු කරනවා. මේ සියල්ලක් සිද්ධ වෙන්නේ निराமிස සතුට මත. එතකොට අන්නේ කියන निराமிස සතුට ලබන්නට නම් යතා ලාභ සන්තෝෂය යතා බල සන්තෝෂය සහ යතා සාරුප්ප සන්තෝෂය කියන මේ ත්‍රිවිධාකාර සන්තෝෂය උපදවා ගත යුතු වෙනෝ යෙහි පැවිදි දෙපිරිස. ඒතර යතා ලාභ සන්තෝෂය කියන්නේ මොකක්ද කියලා අපි පැහැදිලි කළා. ලැබෙන දෙයින් සතුටු වීම. පැවිද්දෙක් හැටියට Tamanට අන් අයගෙන් ධාර්මිකව ලැබෙන දේ ගිහියෙක් හැටියට නම් යථාලාභ සන්තෝෂය කිව්වහම අනුන්ගෙන් ලැබෙන්නේ නැහැ. Taman දහඩිය මහන්සියෙන් හරිහම්බ කරන්නට වෙනවා. හරිහම්බ කරලා එයින් ලැබෙන දේ නොලැබෙන දේ ගැන දුක් වෙන්නේ නැතිව ලැබෙන දේත් එක්කලා සතුටින් ඉදිරියට පවතින්නට මනස සකස් කරගනි. ඊළඟට යථා බල සන්තෝෂය කියලා කිව්වේ අපි යම් පමණකට Tamanට ඔරොත්තු දෙන්නේ දරන්න පුළුවන් වෙන්නේ ඒ ප්‍රමාණය හඳුනාගෙන දේවල් පරිහරණය කිරීම. ඊළඟට යථා සාරුප්ප සන්තෝෂයයි කියලා කිව්වේ තමන්ගේ මනුස්සකමට ඊළඟට තමන් ගිහියෙක්ද පැවිද්දෙක්ද කියන කාරණයට ගැළපෙන විදිහට ඊළඟට තමන්ගේ භූමිකාවට තමන් මවක්ද පියෙක්ද දරුවෙක්ද තමන්ගේ වයස් මට්ටමට තමන්ගේ ආගම දහමට තමන්ගේ සංස්කෘතියට තමන්ගේ රටට ජාතියට මේ විදිහට ගැළපෙන ස්වභාවය. එතකොට ගැළපීම කියන එක නිර්ණායක තුනක් යටතේ අපිට තීරණය කරන්න වෙනවා ගැළපීම කියලා කියන්නේ මෙතන යෝග්‍යතාවය සුදුසු නොසුදුසු බව ඒ තීරණය වෙන්නේ කරුණු තුනක් මත මොනවද ඒ කාරණා තුන විශ්ව ධර්ම න්‍යාය විශ්ව ධර්ම න්‍යාය මත අපි කරන කියන දේවල් සුදුසුද නැද්ද කියලා තීරණය කරනවා දෙවැනි කාරණය තමයි අපි පවතින සමාජයේහි සමාජ සම්මුති නීති ඒ නීතිය මත අපි කරන කියන දේ සුදුසුද නැද්ද කියලා තීරණය වෙනවා. තුන්වෙනි කාරණය තමයි අපේ භූමිකාවන් සහ අපේ පුද්ගලික පරමාර්ථ, ප්‍රාර්ථනා, අදිෂ්ඨාන ඒ ඒව මත අපි කරන කියන දේ සුදුසුද නැද්ද කියලා තීරණය වෙනවා. දැන් මේකේ පළවෙනි කාරණය ගත්තාම විශ්ව ධර්ම න්‍යාය. ඒ කියන්නේ හේතුඵල ධර්මය. කුසල අකුසල. ඒවට අනුව බැලුවෙන් පස්සේ අපි අපි කරන කියන දේ කොයිතරම් දුරට යෝග්‍යද නැද්ද? එතකොට ඒ අපි දේවල් උපයි ඉපීමට සහ පරිහරණය කිරීමට අපි කියවන්නේ දැන් යතලාභ සන්තෝෂය හැටියට ගිහියෙකුට අද දහසක් උපයපු කෙනා හෙට ලක්ෂයක් උපයන්නට වෑයම් කළත් ඒක වරදක් නෙමෙයි. හැබැයි ප්‍රශ්න දෙකක් Tamanගෙන් නිතරම විමසන්නට ඕන. මේ අතිරික්තය උපයන්නේ කුමක් සඳහාද? ඒ ඉපයීම සඳහා මම කවර ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවද? එතකොට මෙන්න මේ ප්‍රශ්න දෙකට අපට ධාර්මික පිළිතුරක් ලැබෙනවා නම් ඉදිරියට යාම වරදක් නැහැ කියන එක අපි සිහිපත් කළා ධර්මානුකූලව. එතකොට මේ මේක තීරණය වෙන්නේ කුමක් මතද? මෙන්න මේ විශ්ව ධර්ම න්‍යාය මත. එතකොට උපයන්නට දරන ප්‍රයත්නය අයථා ප්‍රයත්නයක් නක්. එතකොට මේ ඉපීම සම්බන්ධ කාරණේ දක්වන ධර්මයේ පරේෂණ මාත්‍රාව හැටියට. ඒ කියන්නේ දේවල් සම්පත් සෙවීම පිළිබඳව අපි ප්‍රමාණය දැනගන්නට ඕන. පමණ දැනගෙන. පමණ දැනගෙන පරිහරණය කිරීම විතරක් නෙමෙයි පමණ දැනගෙන උපයන්නටත් ඕන. ඒක ධර්මයේ සඳහන් වෙන්නේ පරේෂණ මාත්‍රාව. ඊළඟට දෙවෙනි අවස්ථාව තමයි පටිඝන මාත්‍රාව. ඒ කියන්නේ අපි පිළිගන්න ඕන කවර ප්‍රමාණයකින්. තුන්වෙනි අවස්ථාව තමයි පරිභෝග මාත්‍රාව. ඉතින් පැවිද්දෙකුට මේ අවස්ථා තුනම අදාළයි ගිහියෙකුට නම් අර පටිඝහන මාත්‍රාව කියන එක සමහර අවස්ථාවලදී එතරම් අදාළ නොවෙන්නට පුළුවන් නමුත් ගිහියාට උනත් පරිේෂණ මාත්‍රාව සහ පරිභෝග මාත්‍රා පරිේෂණ කියලා කියන්නේ දේවල් සෙවීම හම්බ කිරීම පරිභෝග කියලා කියන්නේ ඒවා භුක්ති විඳීම එතකොට හම්බ කිරීමේදී ඉපීමේ සහ පරිභෝජනය කිරීම කියන මේ අවස්ථා දෙකේදීම අපි කරන දේ කොච්චර දුරට උචිතද කොච්චර ගැළපෙනවද නැද්ද කියලා තීරණය කරන්න වෙන්නේ අර සාරුප්ප සන්තෝෂේ කොච්චර දුරට ඒක යෝග්‍යද? එතකොට යෝග්‍යතාවය කොහොමද අපි තීරණය කරන්නේ? අර කරුණු තුන මත. මොකද්ද කාරණා තුන? විශ්ව ධර්ම න්‍යාය, ඊළඟට ලෝක සමාජ නීතිය, සමාජ සම්මුතිය, ඊළඟට තම තමන්ගේ පුද්ගලික අදිෂ්ඨාන, ප්‍රාර්ථනා, භූමිකා ඒ ඒ සියල්ලක් මත. එතකොට දැන් අපි මේක තව ටිකක් පැහැදිලි කරගත්තොත් දැන් යම්කිසි කෙනෙකුට අවශ්‍ය වෙනවා වැඩි මුදලක් උපයන්නට. එතකොට දැන් මේ මුදල උපයන්නට අනුගමනය කරන වැඩපිළිවෙල කුමක්ද? එතකොට ඉපීම වරදක් කියලා බුදුදහමේ තථාගතයන් වහන්සේ කොතනකවත් දේශනා කරන්නේ නිවන් දකින්නට යන ගමනේදී වුණත් ඉපයීමට බාධාවක් නැහැ. දහඩිය මහන්සියෙන් වෙහස මහන්සි වෙලා උපයන්නට ඕන උපයන දේෙන් දෙකෙන් පංගුවක් ආයෝජනය කරමින් නැවත ප්‍රතිලාභ සම්පාදනය කරගන්න ඕන. ඒ විදිහටයි බෞද්ධ ආර්ථික න්‍යාය බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. එතකොට නිවන් දකින්නට යන කෙනාටත් ඒක අදාළයි ගිහියෙක් හැටියට. නමුත් ඒ තනත්තා හැම විටම සැලකිලිමත් වෙන්නට ඕන. ඒ පරිේශන මාත්‍රාව එහෙම නැත්නම් ඉපීම සම්බන්ධව Taman කටයුතු කරද්දී මේ උපයන්නට අනුගමනය කරන ක්‍රමය අකුසල් වැඩෙන ක්‍රමයක්ද එතකොට අකුසල් වැඩෙනවද කියලා කොහොමද තීරණය කරන්නේ අකුසල් වැඩෙනවද කියලා තීරණය කරන්නේ හේතුව සහ ඵලය තමන් ඒ පිළිබඳව සිතන්නේ දූෂිත සිතින්නම් අනර්ථකාරී සිතින්නම් එතකොට මූලයම විකෘති වෙලා එතනම අකුසල් ජනිත වෙනවා ඊළඟට තමන් කොච්චර හොඳ අදහසින් කළා වුණත් ඒක කළාම ලෝකෙට අනර්ථයක් වෙනවා නම් එතන ඵලය විකෘති වෙලා. දැන් ඔය කරුණු දෙක දිහා බලලා තමයි අපිට මේක විශ්ව ධර්ම න්‍යාය මත යෝග්‍යද නැද්ද කියලා තීරණය කරගන්න පුළුවන්. දැන් ඔය ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේදී දේශනා කරන්නේ රාහුල ඔබ යමක් සිතනකොට කියනකොට කරනකොට නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕනේ න අත්ත්‍යබ්බාදාය සංවත්තති න පරබ්බාදාය සංවත්ත. තමන්ට අනර්ථයක් වෙනවද අනුන්ට අනර්ථයක් වෙනවද? තමන්ට අනර්ථය වෙන්නේ අර ඒ කාර්ය කරන්න සිතන තැනම එතනම දූෂිත සිතකින්න අනර්ථකාරී හැඟීමකින්න ඒක කරන්නට පටන් ගන්න එතකොට තමන්ගේ පැත්තෙන් විනාශ වෙලා. අපි හොඳ අදහසින් කළා වුණත් ඒක කළාම ලෝකෙට හානියක් සිද්ධ වෙනවා නම් එතකොට ඵලය පැත්තෙන් අනර්ථයක් සිද්ධ වෙලා. අන්නේ ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථයම වෙනසෙන් නැතුව, කෙලෙසෙන් නැතුව ඒ දෙපසටම හානියක් නොවි හේතුව ගත්තත් ඵලය ගත්තත් අනර්ථකාරී නොවි පවත්වන්නට පුළුවන් නම් අන්න ඒක විශ්ව ධර්ම න්‍යාය මත සාරුප්‍ය කාරණය. ඒ කියන්නේ යෝග්‍ය කාරණය. සුදුසුයි ඒක. ඒක එහි කිසි වැරද්දක් නැහැ. ඒක හානිදායක නැහැ කියලා තීරණය කරන්නට පුළුවන්. ඊළඟට දෙවැනි කාරණේ තමයි සමාජ සම්මුතිය. එතකොට අපි කරන දේ අර විදිහට ධාර්මික එහෙම නැත්නම් Tamanටත් අනුන්ටත් අනර්ථකාරී දෙයක් නොවුනට ඒක රටේ සමාජයේ සම්මුතියට ගැලපෙන්නේ නැත්තම් ඒත් අපිට ඒක කරන්නට බෑ. දැන් අපි මේ පළවෙනි කාරණට උදාහරණයක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නොකල යුතු වෙළඳාම් කිහිපයක් මොනවද? සත්ව වෙළඳාම, ආයුධ වෙළඳාම, ඒ වගේම මත්ද්‍රව්‍ය වෙළඳාම, මාංශ වෙළඳාම සහ විස වෙළඳාම කියන මේ වෙළඳාම් පහ බුදුරජාණන් වහන්සේ අධාර්මික වෙළඳාම් හැටියට සත්ත්ව වණිජ්ජා සත්ත්ව වණිජ්ජා මාංශ වණිජ්ජා මජ්ජ වණිජ්ජා විස වණිජ්ජා එතකොට මේ ව්‍යාපාර හැටියට ව්‍යාපාර කරලා දේවල් විකුණලා උපයනවා නම් එබඳු තැනැත්තා මෙන්න මේ කරුණු පහ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට ඕන මොකද මේවා කරන්න සිතූ තැනම ඒ පැත්තෙන් හිත දූෂ්‍ය වෙනවා. කරගෙන යනකොට ලෝකෙට අනතුරු සිද්ධ වෙනවා. ඒ නිසා මේ මේ කරුණු පහ ගැනම සැලකිලිමත් වෙන්නට ඕන. ඒවා අධාර්මික ව්‍යාපාර හැටියට බුදුරජාණන් වහන්සේ වෙන් කරලා දක්වලා තියෙනවා. එතකොට දැන් ඒ ඒව හැරුණහම තව ධාර්මික දේවල් තියෙනවා. මොනවද? ගොවිතැන එතකොට රාජ්‍ය තන්ත්‍රයට සම්බන්ධ වෙලා කරන කටයුතු ගව පාලනය ආදී ඒ දේවල් තියෙනවා. එතකොට දැන් මේවා ධාර්මිකව කරගෙන යන්නට පුළුවන්. හැබැයි දැන් ගොවිතැන ධාර්මික ව්‍යාපාරයක් වුණාට ඒක පවත්වාගෙන යද්දී හොරට කිරන්න හොරට මනින්න එහෙම කරන්න පුළුවන්. දැන් ව්‍යාපාරයේ වශයෙන් ගත්තාම අධාර්මික නෑ. ව්‍යාපාරයේ වශයෙන් ගත්තාම ධාර්මිකයි. නමුත් ඒ ධාර්මික ව්‍යාපාරයේ ඇතුලේ සමාජ සම්මුතියට පටහැනි විදිහට ක්‍රියා කරන්න පුළුවන්. දැන් මේ වර්තමානයේ හිම අපිට පේනවා ලංකාවේ හුඟා වෙළඳ ක්ෂේත්‍රය ගත්තාම අර කළු කඩ කියන ක්‍රමයට ඇවිදින් තියෙනවා. මොකද මේ මේ වර්තමාන ආර්ථික ගැටලුවත් එක්කලා හිතූ හිතූ ගණන් වලට විකුණන්න. කියන්නේ කීයයි කිව්වත් ගණ්ඩ දෙනවා මිනිස්සුන්ට. එතකොට පවතින ආර්ථික විෂමත්වයත් එක්කලා යම් වෙනස්කමක් කරන්න සිද්ධ වෙනවා මිනිස්සුන්ට. ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් ඒ සීමාවෙන් ඔබට ගිහිල්ලා අර ලෝක සම්මතයෙන් එහාට ගිහිල්ලා යම් යම් දේවල් කරනකොට ඒවා නීත්‍යානුකූල වැරදි හැටියට සැලකෙනවා. එතකොට එහෙම වැඩි තමයි රාජ්‍ය නීතිය මැදිහත් වෙලා එයාට දඬුවම් කරන්නට පුළුවන්. ඒ දඬුවම් කරනවද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් සමාජ සම්මුතියක් හැටියට නීතියක් පනවා ගත්තාම මේ නීතියට පටහැන විදිහට කටයුතු කිරීම යෝග්‍ය නැහැ. දැන් අපි මේ කතා කරන්නේ කුමක් ගැනද? සාරුප්ප සන්තෝෂේ යතා බල යතා ලාභ යතා බල යතා සාරුප්ප ලැබෙන ප්‍රමාණයත් එක්ක සතුටු වෙනවා ඊළඟට ඔරොත්තු දෙන ප්‍රමාණයත් එක්කලා සතුටු වෙනවා ඊළඟට ගැළපෙනවද නොගැළපෙනවද කියලා තේරුම් අරගෙන ඒ ලබන ධාර්මික සතුට. ඒතකොට ගැළපීම නොගැළපීම තීරණය කරන්න වෙන්නේ ඉපයීම් පරිහරණය කිරීම කියන කාරණා දෙකේදී. ඒතකොට ඉපයීමේදී අපිට ගැළපීම නොගැළපීම තීරණය කරන්නට කරුණු තුනක් අපි යොදා ගන්නවා. මොකද්ද? විශ්ව ධර්ම න්‍යාය, ලෝක සම්මතය සහ Tamanගේ ප්‍රඥප්තිය. එතකොට ලෝක සම්මුතිය අනුව මේ විශ්ව ධර්ම න්‍යාය අනුව ගත්තන් පස්සේ හේතුඵලය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන කුසල කුසල් පිළිබඳව අනික් අතට සමාජ සම්මුතිය ගත්තන් පස්සේ පවතින නීතිය පවතින සමාජ සම්මුතිය කුමක්ද කියලා තේරුම් අරගෙන එයට පටහැනි නොවි ක්‍රියා කරන්නට පුළුවන් නම් විතරයි අපිට ධාර්මික සතුටක් ලබන්නට පුළුවන් වෙන්නේ. යම්කිසි කෙනෙක් සමහර වෙලාවට අර කලදුටු කලවල ඉහ ගන්නවා වගේ තමන් අවස්ථාවාදීව කටයුතු කරන්න පුළුවන්. හැබැයි එහෙම කරලා යමක් උපයා ගත්තා වුණාට එයට කිසිදාක ඒකෙන් ධාර්මික සතුටක් ලබන්නට බෑ. එතකොට මුදල් උපයලා තියෙන්න පුළුවන්. සම්පත් බහුල වෙලා තියෙන්නට පුළුවන්. ඒතනත්තා ධනවතෙක් හැටියට සමාජයේ වැජඹෙන්නට පුළුවන්. නමුත් ඒතනත්තට අර මානසික සන්තුෂ්ටිය ලබන්නට බෑ. හැම විටම තමන් අයෝග්‍ය විදිහට, අධාර්මික විදිහට මේ දේවල් හරිහම්බ කළාය කියන මේ චිත්ත පීඩාව හැම විටම ඒතනත්තට පීඩා ඇති කරනවා. ඉතින් ඒක එතකොට විමුක්ති මඟට සහාය වෙන ඉපීමක් නෙමෙයි. ඒතර කෙලස් නසන්නට, නිවන් දකින්නට නැවැත්ම පිණිස උපයෝගී වෙන්නට නම් ඒතනත්තාට අර ඉපයීම තුළ යම්කිසි සන්තුෂ්ටියක් ලබන්නට පුළුවන් වෙන්නට ඕන මම ධාර්මිකවයි වෙහෙස මහන්සි වෙලා අකුසලයක් නොවන හැටියට රටේ නීතියට ගැළපෙන හැටියට මම මේවා සම්පාදනය කරගත්තයි කියන තෘප්තිය ලබන්නට පුළුවන්කම තියෙනවා ඊළඟට තුන්වෙනි නිර්ණායකය තමයි තම තමන්ගේ භූමිකාව සම්මුති ප්‍රාර්ථනා ආදී. දැන් අපි මීට පෙරත් සිහිපත් කරලා තියෙනවා ගිහියා සහ පැවිද්දා කියන දෙදෙනාම අනුගමනය කරන්නේ එකම නිර්වාණගාමිනී මාර්ගය. ඒ දෙදෙනාටම එකම චතුරාර්ය සත්‍ය ධර්මය, එකම ආරෂ්ඨාංග මාර්ගය. එතකොට ධර්ම මාර්ගයේ කිසි වෙනසක් නැහැ ගිහියාය පැවිද්දාය. නමුත් පැවිද්දාගේ ප්‍රතිපත්ති ක්‍රමය පැවිද්දාට පනවලා තියෙන විනය ඒක වෙනස් ගිහියාට වඩා ඒ නිසා පැවිද්දා කල්පනා කරන්නට ඕන මේක Tamanට යෝග්‍යද දැන් උදාහරණයක් හැටියට අපි පසුගිය සතියේත් කතා කළා දැන් ගිහියෙකුට ධාර්මික ව්‍යාපාරයක් හැටියට ගොවිතැන කරන්නට පුළුවන්. එතකොට ගොවිතැන කරනකොට ඒ ගිහියාට ඒක ලෝක ධර්මතාවයේ අනුව හේතුඵල අනුව ඒක අපරාධයකුත් නෙමෙයි. ඒකෙන් ඒක අකුසලයක් නෙවෙයි. ධාර්මිකව ගොවිතැන් කරනවා. ඊළඟට ඒක රටේ සම්මුතිය අනුව රටේ නීතිය අනුව ගොවිතැන් කිරීම ගිහියාට වරදකුත් නෙමෙයි. ඊළඟට තමන්ගේ පුද්ගලික අරමුණු එහෙම නැත්නම් පුද්ගලික ප්‍රතිපදාව අනුව ගත්තාම ගිහි ප්‍රතිපදාව තුළ ගොවිතැන් කිරීම වරදක් කියලා එහෙම ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ කොහොමවත්. එතකොට ඒක Tamanගේ ගිහි වතට හානියක් නෙමෙයි. හැබැයි පැවිද්දාට ගොවිතැන ගත්තහම අර විශ්ව ධර්ම න්‍යායත් එක්කලා ගත්තහම ගොවිතැන කියන එක පැවිද්දාට අපරාධයක් නෙමෙයි. අකුසලයක් නෙමෙයි ගොවිතැන කියන එක පැවිද්දාට. පැවිද්දා කළත් ඒක අකුසලයක් නෙමෙයි හේතුඵල වශයෙන් ගත්තා. Tamanටත් අනුන්ටත් අනර්ථයක් සිද්ධ වෙනවයි කියලා කියන්න බෑ. ඒ නිසා අර විශ්ව ධර්ම න්‍යායට අනුව පැවිද්දා ගොවිතැන කළත් ඒක යෝග්‍යයි කියලා කියන්නට වෙනවා. ඊට පස්සේ දෙවෙනි කාරණේ ගත්තන් පස්සේ රටේ නීතිය රටේ නීතිය අනුව පැවිද්දා ගොවිතැන් නොකළ යුතුයි කියලා නීතියක් කොහෙවත් නැහැ. ඒ නිසා පැවිද්දාට අවශ්‍ය නම් ගොවිතැන් කරන්න පුළුවන්. ඒක රටේ නීතිය අනුව සමාජ නීතිය අනුව බාධාවක් නෙමෙයි. හැබැයි තුන්වෙනි කාරණේ ගත්තාම තමන්ගේ ප්‍රතිපදාව, තමන්ගේ භූමිකාව, තමන් පැවිදි භූමිකාව ඒ පැවිදි භූමිකාවට ඒ ගොවිතන කියන එක යෝග්‍ය වෙන්නේ විශේෂයෙන් උපසම්පදා පැවිද්දෙකුට. ඇයිද ඒක යෝග්‍ය වෙන්නේ නැත්තේ? උපසම්පදා පැවිද්දාට පොළව කෙටීම පවා නොකල යුත්තක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒතර ගහක අත්තක් කැපීම පවා නොකල යුත්තක් හැටියටයි ඒක පව්කමක් නෙමෙයි. ඒක අපරාධයක් නෙමෙයි. හැබැයි උපසම්පදා භික්ෂුවගේ විනය ප්‍රඥප්තිය ඒ උපසම්පදා භික්ෂුව සංවර වෙන්නට ඕන සීමාව. එතකොට උන්වහන්සේගේ ප්‍රතිපදා උන්වහන්සේගේ සීලය වෙනස් වෙන්නේ එහෙමයි. එතකොට එතනදී පැවිද්දා කල්පනා කරන්න ඕන දැන් ගිහියා ගොවිතැන් කරලා උපයා ගන්නවා. ඒක ධාර්මික ඉපයීමක්. ගොවිත් ගිහියා ගොවිතැන් කරලා උපයාගත්තු දේ භුක්ති විඳිනවා. ඒක ධාර්මික භුක්ති විඳීම. අර අර නිර්ණායක තුනටම අනුව. මොකද්ද විශ්ව ධර්ම න්‍යාය අනුව ගත්තත් ඒක ධාර්මික රටේ නීති අනුව ගත්තත් ඒක ධාර්මිකයි. තමන්ගේ භූමිකාව අනුව ගත්තත් ඒක ධාර්මිකයි. දැන් පැවිද්දාට ගොවිතැන් කරලා හම්බ කරගෙන අනුභව කරනවා නම් වළඳනවා නම් එතකොට ඒක විශ්ව ධර්ම න්‍යාය මත අපරාධයක් නෙමෙයි රටේ නීතියෙන් ඒකට නිදහසක් තියෙන්නට පුළුවන් හැබැයි තමන්ගේ භූමිකාව මත තමන් කරලා තියෙන්නේ නොගැලපෙන දෙයක් එතකොට අන්න අර යථා සාරුප්ප සන්තෝෂය මේ මේ කරන වැඩේ මට ගැළපෙනවද උචිතද කියන තැන තෘප්තිමත් වෙන්නට ඉඩක් නැති වෙනවා ඒ පදනම මත. එතකොට අන්න ඒ විදිහට අපි විමසා බලන්නට ඕන ඔය කරුණු තුන මත විශ්ව ධර්ම න්‍යාය රටේ නීතිය රටේ හෝ ඒ සමාජයේ නීතිය ඊළඟට තමන්ගේ භූමිකාව ඒ භූමිකාවට අමතරව තව පුද්ගලික අදිෂ්ඨාන ප්‍රාර්ථනා සම්මුති ඒවත් ඒකට එකතු වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තාම භික්ෂූන් වහන්සේලා අතර යම් භික්ෂූන් වහන්සේ නමක් දුතාංග සමාදන් වෙලා ඉන්නට පුළුවන්. එතකොට දුතාංග හැම භික්ෂූන් වහන්සේ නමක්ම අනිවාර්යෙන් රැකිය යුතුයි කියලා එහෙම නියමයක් නැහැ. විනය ප්‍රඥප්ති කියන ඒවා හැම භික්ෂුවක් විසින්ම ආරක්ෂා කළ යුතුයි. දුතාංග කියන ඒවා හැම භික්ෂුවක්ම රැකිය යුතුයි කියලා නීතියක් නැහැ. එතකොට යම් භික්ෂුවකට කැමති නම් දුතාංග සමාදන් වෙන්නට පුළුවන්. දුතාංග සමාදන් වුණාට පස්සේ උන්වහන්සේ සැලකිලිමත් වෙන්න ඕන මම මේ දුතාංගය සමාදන් වෙලා ඉන්නේ. ඒ නිසා මට මේක යෝග්‍යද? කියන එක උන්වහන්සේ සැලකිලිමත් වෙන්නට ඕන. දැන් ඒකාසනිකංගයේ සමාදම් වෙලා තිනවා උන්වහන්සේ ඒකාසනයක වාඩි වෙලා එතනදී වළඳන ප්‍රමාණය විතරයි. ඊට පස්සේ ආයේ එදා දවස ඇතුළත ඉර හැරෙන්න ඉස්සරලා Tamanට බඩගිනි වුණත් වළඳන්නට දේවල් තිබුණා වුණත් උන්වහන්සේ වළඳන එක සුදුසු නැහැ. ඒතර වෙනත් භික්ෂුවකට කුසගිනි තියෙනවා නම් තාම ඉර හැරිලා නැතිනම් වළඳන්නට දේවලුත් තියෙනවා නම් ධාර්මිකව ලැබිච්චන උන්වහන්සේට වළඳන්න බාධාවක් නැහැ. එතකොට එකම භික්ෂු ප්‍රතිපදාව තුළ එක් භික්ෂුවකට ඒ දාන ටික වැළඳීම යෝග්‍ය වෙනවා තවත් භික්ෂුවකට ඒ දාන ටික වැළඳීම අයෝග්‍ය වෙනවා නොසරුප් වෙනවා. ඒක ගැළපෙන්නේ නැහැ. ඇයිද ගැළපෙන්නේ නැත්තේ? උන්වහන්සේගේ පෞද්ගලික අදිෂ්ඨානය පෞද්ගලික ප්‍රතිපදාවත් එක්කලා. මෙන්න මේ විදිහට අපි මේ සාරුප්ප සන්තෝෂය කියන එක ගැළපීම නොගැළපීම කියන එක තීරණය කරද්දී අපිට ඔය ඔය නිර්ණායක තුන අනුව තමයි විමසා බලන්නට සිද්ධ වෙන්නේ. එතකොට ඔය විදිහටම තමයි අර දෙවැනි අවස්ථාව. ඒ කියන්නේ අපි කිව්වා පටිග්ගහන මාත්‍රා. දැන් ඔය අපි කතා කළේ පරයෂණ මාත්‍රාව. ඒ කියන්නේ දේවල් හම්බ කිරීමේදී, දේවල් ඉපීමේදී මේක යෝග්‍යද නැද්ද කියන කාරණය. ඊළඟට දෙවැනි අවස්ථාව තමයි පටිග්ගහන මාත්‍රා. පටිග්ගහන මාත්‍රා කියන්නේ පිළිගන්නා ප්‍රමාණය. මේක ප්‍රධාන වශයෙන් අදාළ වෙන්නේ පැවිද්දන්ට. භික්ෂුන් වහන්සේ නමක්කට දායකයාගෙන් අන් අයගෙන් ලැබෙන දෙයින් තමයි භික්ෂුව යැපෙන්නේ. පරපටිබද්ධව අනුන් සමග අනුන් ප්‍රතිබද්ධවයි අපේ ජීවිතය භික්ෂුවගේ ජීවිතය පවතින්නේ. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොනම ආකාරයකින්වත් ඒ දායකයාට පීඩාවක් වෙන ආකාරයට කටයුතු නොකරන්නට පැවිද්දා එතනදී වග බලා ගන්නට ඕන. දැන් පැවිද්දාට එතකොට ගිහියා යමක් පූජා කරනවා. ඒ පූජා කරනකොට ඒ පිළිගන්නා තැනදී කෙසේද පිළිපැදිය යුත්තේ? පිළිගන්නා තැනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ දායකයාට බොහෝ සම්පත් තිබුණා වුණා දෙන්න දාන කලමනා ගොඩාක් හදාගෙන තියෙනවා. හැබැයි සද්ධාව අඩු කෙනෙක්. සද්ධාව අඩු නම් සම්පත් වැඩි නම් එතනදී භික්ෂුව සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒ දායකයාගේ සද්ධාව අඩු නිසා ඒ අඩු සද්ධාවේ ප්‍රමාණයට දේවල් පිළිගන්න. මේ ගොඩාක් දේවල් තියෙනවා ඒ නිසා ගත්තට කමක් නැහැ කියලා හිතන්න බෑ. ඔහුට සද්ධාව අඩුයි. ඒ නිසා ඒ සද්ධාවේ ප්‍රමාණයට ඔහු දෙන දේ සතුටින් පිළිගන්නට භික්ෂුව හිත හදා ගන්නට. ඊළඟට අපි හිතමු ඒ තැනත්තාට සද්ධාව ගොඩාක් තියෙනවා දෙන්න දේවල් අඩුයි. එතකොට ආ මේ සද්ධාවෙන්නේ දෙන්නේ ඒ නිසා අපි පිළිගත්තට කමක් නැහැ කියලා ඒ මනුස්සයාට කණ්ඩත් නැතුව අමුදරුවන්ට කන්නත් නැතුව දෙන සියල්ලම පිළිගන්නට භික්ෂුවට ඉඩක් නැහැ. ඒ වෙලාවට භික්ෂුව කල්පනා කරන්න ඕන සද්ධාව කොතෙක් බලවත් වුණත් ඒ තනත්තත් ජීවත් වෙන්නට ඕන. එතකොට සම්පත් අඩුයි. ඒ නිසා අඩු සම්පත් ප්‍රමාණය දිහා බලලා ස්වල්පයක් පිළිගන්නට පැවිද්දා සැලකිලිමත් වෙන්න. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි මේ තනත්තාට සම්පතත් බහුලව තියෙනවා ඊළඟට සද්ධාවත් බහුලව තියෙනවා. එහෙම සම්පතයි සද්ධාවයි දෙකම බහුලව තියෙනවා නම් එබඳු තැනකදී ඕනතරම් සද්ධාවෙන් දෙන්නත් ලෑස්ති දෙන්න දේවලුත් තියෙනවා. දැන් කොහොමද පිළිගන්නේ? Tamange අවශ්‍යතාවයේ තේරුම් අරගෙන. හැඟීම් වලට වහල් නොවි දෙන නිසා පිළිගන්නවයි කියලා ගන්නෙ නැතුව, තියෙන නිසා පිළිගන්නවයි කියලා ගන්නෙ නැතුව, Tamange අවශ්‍යතාවය කොතෙක්ද කියලා තේරුම් අරගෙන එතකොට දායකයාගේ පැත්තෙන් සද්ධාවත් බහුලව තියෙනවා සම්පතත් බහුලව තියෙනවා. එතෙන්දී පිළිගත යුත්තේ තමන්ගේ අවශ්‍යතාවයේ තේරුම් අරගෙන. ඒ අවශ්‍යතාවයට යෝග්‍ය පමණ. අපි හිතමු දායකයාට සම්පතත් අඩුයි සද්ධාවත් අඩුයි. එතකොට මේ දෙකේම ඌනතාවය ගැන කල්පනා කරලා අතිශය සල්පයකින් පිළිගෙන සෑහීමටපත් වෙන්න භික්ෂුව ක්‍රියාත්මක වෙන්න ඕන. මේ විදිහට තමයි පටිඝහන මාත්‍රා. දැන් මේක ගිහියාටත් අදාළ වෙනවා. අපි හිතමු ඥාතියෙක්ගෙන් යමක් ලැබෙනකොට මිත්‍රයෙක්ගෙන් යමක් ලැබෙනකොට ඊළඟට පොදු දේපල වලින් කොටසක් Tamanට ලැබෙනකොට පොදු සම්පත් පරිහරණය කරනකොට මෙබඳු තැන්වලදී ගිහියා වුණත් සැලකිලිමත් වෙන්නට ඕන ඒ අනුන්ගේ දේවල් ලැබෙන පමණට අපි ගන්න එක යෝග්‍යද එතකොට ඒවා පරිහරණය කර ඒවා පිළිගත යුතු ගත යුතු ප්‍රමාණය මොකක්ද එතකොට පොදු සම්පත් අපි පාවිච්චි කරනකොට අපි පාවිච්චි කරන්න ඕන ප්‍රමාණය මොකක්ද? පරිහරණය කරන්න යෝග්‍ය අයෝග්‍යතාවය කොමක්ද? ඒ විදිහට එතන සමබර වෙන්නට පුළුවන් නම් තමයි අර සාරුප්ප සන්තෝෂය ගිහියාටත් ලබන්නට පුළුවන්. දැන් මේවා තමයි අපි පොඩි කාලේ අර පුංචි පොත්වල තිබුණේ කුඩා කවි හැටියට මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ එතකොට ගහේ අතු පාත් වෙන්න පැණි දොඩම් තියෙනවා. හැබැයි ඒ ඔක්කොම හැදිලා තියෙන්නේ මේ අපට සියල්ලම වනසන්නට නෙමෙයි. ගහේ තියෙනවා මේ ගහේ හැදිලා තියෙන්නේ අපටයි කියලා ඔක්කොම කඩා ගන්නට නෙමෙයි. ඒ සබාධම් සතු සම්පත්. පොදු සම්පත්. එතකොට පොදු සම්පතෙන් මට අවශ්‍ය කොටස ගැනීම වරදක් නෙමෙයි. හැබැයි සියල්ල විනාශ කරන්නට මට අයිතියක් නැහැ. එතකොට අන්න ඊබඳු ධාර්මික ප්‍රතිපත්ති ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ මේ නැවැත්ම සඳහා යන ගමනේදී අපට දේශනා කරන්නේ. එතකොට මේවා නීති හදලා, රූල් ගහලා, අංක දාලා එහෙම කරන්නට පුළුවන් වැඩ නෙමේ. නෝ මානසික ಗುಣ හැටියට අනුක්‍රමයෙන් අවදි වෙන්නට ඕන. අර අවශ්‍යතාවය සහ හැඟීම වෙන්කොටගෙන හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතාවය කුමක් සඳහාද කියලා තේරුම් අරන් කටයුතු කිරීම තුළින් තමයි මේ සියල්ලක් පාලනය වෙන්නේ. ඒ දැක්ම මත, අවබෝධය මත, ඒ ගුණය මත, ඒ නුවණ මත තමයි මේ සියල්ලක පරිපාලනය තියෙන්නේ. ඉතින් අද වෙලා තියෙන්නේ මේ දැක්ම ගිලිහිලා ගිහිල්ලා. ඒ සංයමයේ ගිලිහිලා ගිහිල්ලා. ඒ ගුණය ගිලිහිලා ගිහිල්ලා. ඒ නුවණ ගිලිහිලා ගිහිල්ලා. එතකොට ඒවා ගිලිහෙන්න ගිලිහෙන්න මිනිස්සු අර පරමාර්ථය දැනගෙන අවශ්‍යතාවය දැනගෙන දේවල් පරිහරණය කරනවා නෙමෙයි හැඟීම් මත විශේෂයෙන් මේ විවෘතාර්ථික සංකල්පයත් එක්කලා මිනිස්සුන්ගේ හැඟීම් ඇවුස්සුනා. එතකොට දැන් අද මිනිස්සු මුදල් හම්බ කරන්නේ, ගෙවල් හදන්නේ, යාන වාහන ගන්නේ මේ සියල්ලක්ම කරන්නේ ඇත්තටම කුමක් සඳහාද කියලා පැහැදිලි ඉලක්කයක් නැති තැනකට මිනිසුන් අනුක්‍රමෙන්පත් වෙමින් පවතිනවා. එතකොට ඒ ඒ සමාජ රටාවත් ඒකට හේතු වෙනවා. අනිත් පැත්තෙන් පුද්ගලිකව තම තමන් දැනුවත් වෙලා තම තමන් තුළ ඇති කරගත යුතු සංයම. එතකොට මේ නිසා තමයි අතීත කාලේ රජවරු මේ අරිවංශ දේශනාව අරිවංශ ප්‍රතිපදාව වසරකට වරක් වසර මාස 6කට වරක් මාස 3කට වරක් රාජ්‍ය උත්සවයක් හැටියට රාජ්‍ය අනුග්‍රහයෙන් මේ දේශනාව පවත්වමින් මහජනයා දැනුවත් කරන්න මෙන්න මේ දැක්ම මේ ගුණය මේ නුවණ මේ සංයමය මිනිසුන් තුළ ඇති කළාම මිනිසුන්ට සීමිත සම්පත් ප්‍රමාණයකින් පවා සතුටින් ජීවත් වෙන්නට පුළුවන් එතකොට එහෙම කළේ රජවරු මහජනයාගේ සම්පත හොරා කන්නට වංචනිකව Taman නතු කරගන්නට නෙමෙයි. රටේ සම්පත් රටේ මහජනයා සඳහා. නමුත් ඒවා නිකන් අයථා විදිහට විනාශ කරන්නේ නැතුව සංරක්ෂණය කරගෙන සුරක්ෂිත කරගෙන ඒවා පවත්වා ගන්නට අවශ්‍යයි. එතකොට එහෙම පවත්වා ගන්නට නම් මහජනයා ඒවා ගැන දැනුවත් වෙන්න ඕන. මොකද ඒවා ඒවා සංරක්ෂණය කරගන්නට කියලා ගිහිල්ලා මහජනයා අතෘප්ති කර වුණොත් ඒ රටක් හොඳින් පවත්වන්නට බෑ. දැන් දේවල් සීමිතයි මේවා ඒ විදිහෙන් පරිහරණය කරන්න බෑ කියලා නීති දාලා හිරේ දාලා එහෙම කරලා මහජනතාව පීඩා කරලා මහජනතාව සතුටින් තෘප්තියෙන් නැතිනම් ඒ රටේ කොච්චර පරිපාලනයක් තිබුණා වුණත් ඒ රට හොඳින් දියුණු වෙන්නේ නැහැ. එතකොට එහෙම දියුණු වෙන්න නම් මහජනයා සතුටින් ඉන්නත් ඕන, තියෙන දේවල් සුරක්ෂිත වෙන්නත් ඕන. ඉතින් දෙකම කරන්න පුළුවන් වෙන්නේ අපි මේවා පාවිච්චි කරන්නේ කුමක් සඳහාද? මොකක්ද මේකේ අරුත? කෙලස් වඩවා හැඟීම් වලට වහල් වෙලා කෙලස් වඩවාගෙන වෙනසන එකද? එහෙම නැත්නම් අවශ්‍යතාවයේ තේරුම් අරගෙන කෙලස් දුරු කරමින් භවගමන නිමා කිරීමද? මේ මේ දෙපැත්ත හරියට තේරුම් ගත්තාම තමයි ඒ තනත්තාට මේ මාත්‍රාව පිළිබඳව ප්‍රමාණය පිළිබඳව පැහැදිලි දැක්මක් ඇති කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට පැවිද්දා පැවිද්දෙක් හැටියට පැවිද්දා නිතරම අනුන්ගෙන් යැපෙන කෙනෙක් නිසා පැවිද්දාට හැම විටම සිද්ධ වෙනවා අනුන්ගෙන් දේවල් පිළිගන්නකොට අර බුදුරජාණන් වහන්සේ උපමාවට දේශනා කරන්නේ මලනතලා රොන් ගන්නා බබරෙකුසේ ලෝකයා ඇසුරු කරන්නට භික්ෂුව පුහුණු වෙන්නට ඕන. ඉතින් එහෙම නැතිකම නිසා තමයි අද හුඟක් වෙලාවට භික්ෂුන් වහන්සේලාට විවිධ චෝදනා, නිନ୍ଦා, අපවාද විඳින්නට සිද්ධ වෙන්නේ අර ප්‍රමාණය හරියට තේරුම් නොගැනීම නිසා. ඒතර ගිහියෙකුට වුණත් ඒක සාධාරණ වෙනවා. අනුන්ගෙන් දේවල් ලබනකොට සහ පොදු සම්පත් පරිහරණය කිරීමේදී. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි පරිභෝග මාත්‍රාව. පළවෙනි කාරණේ පරිේෂණ මාත්‍රාව, ඒ කියන්නේ උපයන උපීමේ ප්‍රමාණය, ඉපීමේ ප්‍රමාණය තීරණය කරන්න වෙන්නේ ඒක අකුසලයක් නොවන හැටියට කුසලයක් වෙන්නට ඕන. ඒ වගේම රටේ නීතියට අනුගත වෙන්නට ඕන. ඊළඟට තමන්ගේ භූමිකාවට යෝග්‍ය වෙන්නට ඕන. ඒ තමන්ගේ භූමිකාවට යෝග්‍ය වෙනකොට අපි සිහිපත් කළා එක් එක්කෙනාගේ ප්‍රමාණය වෙනස් වෙනවා. පැවිද්දාගේ ස්වභාවය නෙමේ ගිහියා ඒ ගිහියා තුලිනුත් සාමාන්‍ය ගිහියෙකුට වඩා රජ සිටු ව්‍යාපාරික ආදි වශයෙන් යනකොට ඒගොල්ලන්ගේ භූමිකාව ඒගොල්ලන්ගේ తত্ত্বය ඒගොල්ලන්ගේ ස්වභාවය වෙනස් ඒ වෙනස් වූ ස්වභාවයට උචිත විදිහට දේවල් උපයා ගන්නට සිද්ධ වෙනවා ඒ හැම කෙනාම එකම විදිහට දේවල් ඉපිය යුතුයි කියලා එහෙම නියමයක් නැහැ. තම තමන්ගේ ප්‍රමාණයත් එක්කලා දේවල් තීරණය කරන්නට යෝග්‍යයි. එතකොට ඒ විදිහට පරේෂණ මාත්‍රාවේදී ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට පටිඝහන මාත්‍රාවේදී පිළිගන්නා ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්නට ඕන. ඊළඟට පරිභෝග මාත්‍රාව කියලා කියන්නේ Taman අනුභව කරන ප්‍රමාණය. ඉතින් ඒකටත් අර නිර්ණායක තුනම අදාළයි. මොනවද? විශ්ව ධර්ම න්‍යාය, රටේ නීතිය, Tamanගේ පුද්ගලික භූමිකා සහ පුද්ගලික අදිෂ්ඨානය. එතකොට ඔය කරුණු තුනම ඔය නිර්ණායක තුනම එතනටත් අදාළ වෙනවා. ඒ කොහොමද? දැන් අපි පරිභෝග කළ යුත්තේ දේවල් භුක්ති විඳිය යුත්තේ කෙසේද? දේවල් භුක්ති විඳිනකොට අකුසල් වැඩෙන හැටියට දේවල් භුක්ති නොවිදිය යුතුයි. ඒ කියන්නේ මත්පැන් පානය කරන්නට යම්කිසි කෙනෙක් රුචිකත්වයක් තියෙන්නට පුළුවන්. එතකොට මත්පැන් පානයට රුචිකත්වයේ තිබුණා වුණාට ඒ තුලින් Tamanටත් අනුන්ටත් අනර්ථයක් සිද්ධ වෙන බව තේරුම් අරගෙන ඒකෙන් වළකින්නට සිද්ධ වෙනවා කුමක් නිසාද අර විශ්ව ධර්ම න්‍යාය මත හේතුඵල පදනම මත එතකොට ඊළඟට තමන් යම් යම් ගේ දොර ඉඩ කඩම් යාන වාහන අමුදරුවන් අවශේෂ භෞතික සම්පත් මිල මුදල් මේවා පරිහරණය කරන්නට කැමති වුණාට එතනදී ඒවා තමන් භුක්ති විඳින්නේ ධාර්මික පදනමකද අධාර්මික පදනමකද? ඒ ගැන ශේෂයෙන් සැලකිලිමත් වීම තමයි පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි ඒවා රටේ පොදු නීතියට එකඟද? ඒ කියන්නේ දැන් සමහර වෙලාවට ගිහියා වුණත් දේවල් පරිහරණය කරනවා භුක්ති විඳිනවා හැබැයි ඒකට රජයට ගෙවිය යුතු බදු මුදල් ආදී નિවරදිව ගෙවන්නේ නැහැ එතකොට ඒකෙන් අනිත් අයට ලැබිය යුතු කොටස ලැබෙන්න සලස්සන්නේ අපි හිතමු හවුලේ භුක්ති විඳින දෙයක් නම් ඒකෙන් අනිත් සහෝදර සහෝදරයන්ට වෙන් කරන්නට ඕන කොටසක් තියෙනවා. ඒතකොට ඒක ඒක වෙන් කරන්නේ නැතුව තමන් තනියෙන් භුක්ති විඳිනවා. ඊළඟට රජයට ගෙවෙන්නට ඕන ඒ බදු මුදල් ආදී ගෙවන්න නැතුව තමන් ඒවා භුක්ති විඳිනවා. එතකොට සිද්ධ වෙන්නේ මොකක්ද? අර සමාජ සම්මුතියට රටේ පවතන නීතියට පටහැනි විදිහට තමයි තමන් භුක්ති විඳලා තියෙන්නේ. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි තමන් ගිහියෙද්ද පැවිද්දෙද්ද ඒ තමන්ගේ භූමිකාව ඊළඟට තම තමන්ගේ පුද්ගලික සීලයන් අදිෂ්ඨානයන් ආදී උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ගිහියෙක් හැටියටම ගිහියාට රාත්‍රී කාලයේ ආහාර අනුභව කරන්නට කිසි තහනමක් නැහැ. ඒක විශ්ව ධර්ම න්‍යාය මත ගත්තා වුණත් ඒක අකුසලයක් නෙමෙයි. රටේ නීතිය අනුව ගත්තන් පස්සේ රැට කන්න එපයි කියලා ගිහියාට එහෙම නීතියක් නැහැ. ගිහියටත් නැහැ, පැවිද්දටත් එහෙම නීතියක් රටේ නීතිය වශයෙන් නැහැ. නමුත් පුද්ගලික භූමිකාව ගත්තන් පස්සේ තමන්ගේ ප්‍රතිපදාව ගත්තන් පස්සේ පැවිද්දා ඒක නොකල යුත්තා. ඒතර ගිහියාට ඒක වරදක් නෙමෙයි. හැබැයි ගිහියාත් සිල් සමාදන් වෙච්ච දවසට ගිහියාටත් ඒක නොකල යුත්තක් බවට පත් වෙන එක නොකල යුත්තක් වෙන්නේ කොමක් නිසාද? තමන් විසින් ඒ බඳු සම්මුතියක් ඇති කරගත්තා. තමන් විසින් ඒ සිල්පදේ සමාදන් වුණා. ඒ නිසා මේ ශික්ෂාපද කොටස් දෙකකට බෙදෙනවා ලෝකවජ්‍ය සහ ප්‍රඥප්ති වජ්‍ය කියලා. ලෝකවජ්‍ය කියලා කියන්නේ අපි සමාදන් වුණත් නැතත් වැරදි හැටියට වැරදි වෙන දේවල්. ඒ කියන්නේ සතෙක් මැරීම කියන එක මම ප්‍රාණ සත්තු මැරීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදේ මම සමාදන් වුණේ නැහැ. ඒ නිසා මට ඒක අදාළ නැහැ කියලා එහෙම කියලා නිදහස් වෙන්නට බෑ. ප්‍රාණඝාතයක් සිද්ධ වුණා නම් ශික්ෂාපදේ සමාදම් වෙච්ච කෙනාටත් නැති කෙනාටත් දෙන්නටම එකසේ අකුසල් සිද්ධ වෙනවා. එයි ඒව අර ලෝක ධර්මතා. ඒ නිසා ඒව හඳුන්වනවා ලෝක වජ්‍ය ශික්ෂාපද කියලා. ප්‍රාණඝාත, අදත්තා දාන, කාමමිත්‍යාචාර, මුසාවාද, මද්යපාන කියන මේවා ලෝක වජ්‍ය. ලෝක වජ්‍ය කියන්නේ ඇයි ඒවා සමාදන් වුණාද නැද්ද බෞද්ධද අබෞද්ධද දන්නවද නැද්ද පිළිගත්තද නැද්ද ඒ මොකුත් අදාළ වෙන්නේ ඒ වරද කළා නම් විශ්ව ධර්ම න්‍යාය මත ඒතනත්තා වරදක් කළ කෙනෙක් වෙනවා ඒකට අදාළ ඵලය ඒතනත්තාට විඳින්න සිද්ධ වෙනවා පොඩි දරුවා ගින්දර අල්ලන්නේ දැනගෙනද නැද්ද පිච්චෙනවා කියලා තේරුම් අරගෙනද ඒක දන්නේ නැතිකම ඒක අදාළ නැහැ ඇල්ලුවා නම් පිච්චෙනවා අන්න ඒ වගේ මේ විශ්ව ධර්ම න්‍යාය මත යමක් කිරීම වරදක් වෙනවා නම් ඒව තමයි ලෝක වජ්‍ය ශික්ෂා හැටියට දක්වන්නේ. තව කොටසක් තියෙනවා ප්‍රඥප්ති වජ්‍ය. ප්‍රඥප්ති වජ්‍ය කියලා කියන්නේ ඒවා වැරද්දක් වෙන්නේ Taman ඒක සමාදන් වුණු නිසා. තමන් ඒක කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙච්ච නිසා ඒ ප්‍රඥප්තියට ඒ සම්මුතියට ඒ අදිෂ්ඨානයට ආපු නිසා තමයි ඒක කිරීම වරදක් වෙන්නේ. එතකොට ඒවා තමයි මේ ආර්ය සීලයට ඇතුළත් කොටස්. අර පංච සීලය කියන්නේ මනුෂ්‍ය සීලය, මනුෂ්‍ය ධර්මය. ඒක හැම මිනිස්සෙකුටම පොදුයි. ඉන් ඔබට අපි ආර්යයන් වහන්සේලා අනුව කටයුතු කරනකොට විකාල භෝජනයෙන් වළකිනවා කියන සිල්පදේ සමාදන් සමාදන් වුණාට පස්සේ තමයි අපි විකාල භෝජනයේ වරදක් වෙන්නේ අර ඒ ප්‍රඥප්තියට අපි එකඟ වුණු නිසා. ඒක සමාදන් වුණු නිසා. එහෙම නැත්නම් ඒක වැරද්දක් නෙමෙයි. ඊළඟට මල් ගඳ සුවඳ විලවුන් දරන්නේ නැහැ. නැටුම් ගැයුම් ආදිය කරන්නේ නැහැ කියන මේ සම්මුතියකට අපි එළඹෙනවා. ඒ ප්‍රඥප්තියට අපි එකඟ වෙනවා. ඊට පස්සේ අපි ඒවා කළොත් තමයි අපි වරදක් කළා වෙන්නේ. නොසුදුසක් කළා වෙන්නේ. ඊළඟට මම උස්සාසන මහාසන පරිහරණය කරන්නේ නැහැ කියලා අපි එකඟත්වයකට ඇවිල්ලා ප්‍රඥප්තියකට ඇවිල්ලා ඊට පස්සේ අපි ඒක බෙන්දහම තමයි වරදක් වෙන්නේ. තමයි ගිහියා තමන්ට පුළුවන් කාල සීමාව මේ උපෝසත අෂ්ටාංග සීලය හෝ දසාංග සීලය හෝ සමාදන් වෙලා ඊට පස්සේ තමන්ට ඒක තවදුරටත් ආරක්ෂා කරන්න බැරි නම් එතනින් එහාට සිල් පවාරණය කරනවා කියලා කරන්නේ නැවත වතාවක් තමන් පංචශීල ප්‍රතිපදාව නැමැති මූලික සීල ප්‍රතිපත්තියට අවතීර්ණ වෙනවා මෙතන ඉඳලා මම මේ සම්මුතියෙන් නිදහස් වෙනවා. ඒතර මේ සම්මුතිය තුළ පිහිටා ඉන්න තාක්කල් ඒක තමන්ගේ සීලයක් වෙනවා, ඒක ප්‍රතිපදාවක් වෙනවා, ඒක නොකල යුත්තක් වෙනවා. ඒ සම්මුතියෙන් බැහැර වුණාට පස්සේ ඒක තමන්ට අදාළ වෙන්නේ නැහැ. ඒවා තමයි ප්‍රඥප්ති වජ්‍ය කියලා කියන්නේ. එතකොට දැන් මේවත් හරියට වරද්දගෙන විවේචනය කරන අවස්ථා තියෙනවා. ඔන්න දැන් සිල් ගන්නවා කියලා ගන්නවා ඔන්න පවාරණය කරනවා කියලා ආයෙත් ගලවලා පැත්තකින් තියනවා එහෙම පුළුවන්ද සීලය ඔය විදිහට හරියට සමහර භික්ෂූන් වහන්සේලාම මේවා පිළිබඳ විවේචනය කරන්නේ මේ සූක්ෂම වෙනස්කම් හරියට තේරුම් නොගැනීම නිසා ඉතින් ඒ නිසා යමක් වරදක්ද නැද්ද ඒක සුදුසුද නැද්ද කියලා තීරණය වෙන නිර්ණායක තුනක් ලෝකේ තියෙනවා පැහැදිලිව ඒ කාරණා තුන තමයි විශ්ව ධර්ම න්‍යාය ලෝක සම්මුතිය සහ තම තමන්ගේ භූමිකාව අදිෂ්ඨාන ප්‍රඥප්ති ප්‍රතිපදාව ආදී තමන්ට පෞද්ගලික කරුණු ලෝක ධර්මතාවයට අදාළ කරුණු සමාජයට පොදුවේ අදාළ කරුණු සහ තමන්ට පෞද්ගලික කාරණා කියන ඔය නිර්ණායක තුන මත තමයි අපි කරන දේ හොඳද නැද්ද ඒක ගැළපෙනවද නැද්ද කියලා තීරණය කරන්නට වෙන්නේ ඉතින් එතකොට මේ භෞතික සම්පත් පරිහරණයේදී අපි මේ යෝග්‍යතාවය තීරණය කරන්නට අපි සියලු දෙනාට වෙන්නේ ප්‍රධාන වශයෙන් මම නැවැත්ම සඳහායි මේ ගමන යන්නේ. මම කෙලස් දුරු කරන්නටයි මේ යන්නේ. මම සිත පුහුණු කරන්නටයි මේ උත්සාහ කරන්නේ. අන්නේ පදනම මත තමයි මේවාහි ගැළපෙන නොගැළපෙන බව අපි තීරණය කළ යුතු. ප්‍රධාන වශයෙන්. එතකොට විශ්ව ධර්ම න්‍යායටත් ඒක ඇතුළත්. කොහොමවත් අකුසලයක් වෙන තත්ත්වෙන් දේවල් කරන්නේ මොකද අපි නැවැත්ම සඳහා යන බව අපට සිහි කල්පනාවේ තියෙනවා නම් ඊළඟට රටේ නීතියට පටහැන විදිහට අපි දේවල් කරන්න යන්නේ නැහැ කුමක් නිසාද එතනින් බරපතල අර්බුද ඇති වෙනවා අනුන්ට හානි සිද්ධ වෙන අවස්ථා තියෙනවා තමන්ට හානි සිද්ධ වෙන අවස්ථා තියෙනවා එහෙම වුණොත් අපිට මේ ගමන පහසුවෙන් යන්න බෑ එතකොට ඇයි මේ නීති කඩන්න සිද්ධ වෙන්නේ? අපි හැඟීම් වලට වහල් වීම හේතු කොටගෙන තමයි බොහෝ කොට. එහෙම නැත්නම් අවශ්‍යතාවය සඳහා නීති කඩන්නට සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි අවශ්‍යතාවය අපිට දරාගෙන ඒක අවමයෙන් සෑහීමටපත් වෙලා එන දෙයට ඔරොත්තු දෙන මට්ටමට අපේ මනස පුහුණු කරගන්නවා නම් එතරම්දී අර හැංගීමට වහල් වෙලා අපිට නීතිය උල්ලංඝනය කරන්නට ඕන වෙන්නේ නැහැ. මොකද මේ හැමතැනදීම අපි කල්පනා කරන්න ඕන වෙන්නේ දැන් මේ ඒක පෞකමක් නොවුණා වුණාට නීතියක් සම්මුතියක් තියෙනවා නම් ඇයි මට ඒක කඩන්න ඕන වෙන්නේ? එතකොට ඇයි මං හිතට වහල් වෙන්නේ? ඇයි මං මේ දෙයට මෙච්චර පටු විදිහට මම හිතන්නේ? මම දැන් මේ සියල්ල අතහරින්නට නේද යන්නේ? කෙලස් නසන්නට නේද යන්නේ? ඒ ගමනේදී ඇයි මට මේ සුළු දේ අතහරින්නට බැරි? ඒ විදිහට කල්පනා කරනකොට අපිට ගොඩාක් දේවල් පිළිබඳව බොහොම සැහැල්ලුවෙන් අත්හැරලා ලැබෙන දේත් එක්කලා තෘප්තිමත්ව ඉදිරියට යන්නට පුළුවන් වෙනවා. ඉතින් ගිහි වුණත් පැවිදි වුණත් මේ නිර්වාණගාමිනී මාර්ගයේදී සාරුප්‍ය සන්තෝෂය. එතකොට යථා ලාභ සන්තෝෂය, යථා බල සන්තෝෂය, යථා සාරුප්‍ය සන්තෝෂය කියන මේ ගැළපෙන නොගැළපෙන කාරණය තේරුම් අරගෙන සතුටින් ක්‍රියාත්මක වීම කියන තැනදී හැම විටම අපේ ඒ ගැළපීම නොගැළපීම තීරණය කරන්නේ මේ නැවැත්ම දිහා බලාගෙන කෙලස් නැසීම දිහා බලාගෙන විමුක්තිය දිහා බලාගෙන එතකොට ඒ කාරණේ සිහි වෙන සිහි වෙන ප්‍රමාණයට තමයි ඒ දැක්ම අවදි වෙන අවදි වෙන ප්‍රමාණයට තමයි අපිට ප්‍රත්‍යවේක්ෂා නුවණින් යුක්තව දේවල් පරිහරණය කරන්න පුළුවන් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පරිභෝගයේදී විශේෂයෙන්ම දැන් අපි හිතමු විශ්ව ධර්ම න්‍යායට අනුව මේ අපි අනුභව කරන දේ ධාර්මිකයි. ඊළඟට රටේ නීතියට අනුවත් ධාර්මිකයි. Tamange භූමිකාවට අනුවත් එහි වරදක් නැහැ. දැන් පැවිද්දෙකුට පින්න පාත දානයක් හැටියට දෙයක් ලැබෙනවා. ලැබුණෙන් පස්සේ දැන් ඒක අකුසලයකුත් නෙමෙයි. රටේ නීතියට බාධාවකුත් නැහැ. Tamange ප්‍රතිපත්තියට හානියකුත් නැහැ. නමුත් දැන් මේ පින්නපාත දාන ටික වළඳද්දී ඒක අනලා කටේ තියෙනකොට රසය දැනෙච්ච ගමන් රස තෘෂ්ණාව මතුවේ වුණොත් අන්න අර නැවැත්මට බාධකයක්. එතකොට කෙලස් නසන තැනට නෙමෙයි කෙලස් වඩන තැනට. එහෙමනම් අන්නේ කෙලස් නැසීම සඳහායි මගේ මේ ප්‍රතිපත්තිය. නවත්තන්නයි මම මේ යන්නේ. මේ අනුභව කරන්න මේ නවත්වන තෙක් පවත්ව ගන්නයි කියන ඒ අවදිමත් බව ආවොත් තමයි ප්‍රත්‍යවේක්ෂා නුවණින් කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පැවිද්දාටත් ඒ වගේම නිවන් දකින්නට යන ගිහියාටත් මේ ප්‍රත්‍යපහසුකම් භුක්ති විඳිනකොට ප්‍රත්‍යවේක්ෂා කරන්න. මොකද්ද ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ? ආහාරය නම් මම මේ ආහාරය අනුභව කරන්නේ කුමක් සඳහාද? කියලා ප්‍රත්‍යවේක්ෂා කළා. දැන් පිනතුන් කවුරුත් යම් ප්‍රමාණයකට අත්දැකලා ඇතිනේ සිල්ගත්තු දවසට මම මේ ආහාරය වළඳන්නේ මද වැඩිම පිණිස නෙවෙයි අඟතර කර ගැනීම පිණිස නෙවෙයි මේ කය පවත්වාගෙන බ්‍රහ්මචාරී සීලය ආරක්ෂා කර ගැනීම සඳහායි සුවසේ ගුණ නුවණ වඩලා නිවන් අවබෝධ කිරීම සඳහායි කියන මෙන්න මේ කාරණය නැවත නැවත සිහිපත් කරනවා එතකොට ඒ සිහිපත් කිරීම තමයි ප්‍රත්‍යවේක්ෂණය එහෙම ප්‍රත්‍යක්ෂා කරනකොට දැන් අර මූලික නිර්ණායකයන් එකකින්වත් වරදක් නොවුනා වුණත් කෙලස් වැඩෙනවා නම් ඒක නැවැත්මට පටහැනි. ඒ නිසා හැම විටම අපේ මේ ගමන් මගෙහි සාරුප්‍යතාවයේ ගැළපෙන නොගැළපෙන බව යෝග්‍ය අයෝග්‍යතාවය අපි කරන කියන දේ හිතන දේහි සුදුසු නුසුදුසුකම හැම විටම තීරණය වෙන්නේ එතකොට අර අපේ ඉලක්කයත් එක්කලා නැවැත්ම සඳහායි මේ යන්නේ කෙලස් නසන්නටයි යන්නේ කියන එක අවබෝධය තියෙනවා නම් විතරයි ඒ හැම තැනකම අපිට සංවර වෙන්න පුළුවන් වෙන්නේ නැත්නම් වෙන කිසිම නීතියකින් සංවර කරන්න බෑ නීති වලින් කරන්නට පුළුවන් වෙන්නේ ලෝකෙට සිද්ධ වෙන හානි වළක්වා ගැනීම පමණයි අර ඇතුළතින් විනාශ නොවි රැකෙන්නට පුළුවන් වෙන්නේ ඒ බඳු පදනමක් මත ඒ නිසා බුදුරජාණන් වහන්සේ අරියවංශ දේශනාවේදී අනිවාර්ය ප්‍රතිපදාවේදී දක්වනවා එහෙම ධාර්මිකව ලැබෙන දේ කොහොමද භුක්ති විඳිය යුත්තේ අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිමුජ්ජති ඔන්න ඔය ක්‍රම පහට අගතිතෝ කියලා කිව්වේ අගතියට යන්නේ නැතුව ඡන්දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන් අගතියට යන්නේ නැතුව දේවල් උපයන්නටත් ඕන පරිහරණය කරන්නත් එතකොට ක්ලේශයන්ගෙන් අගතිගාමී වෙන්නේ නැතුව හැඟීම් වලට වහල් වෙලා හැඟීමෙන් අගතියට යන්නේ නැතිව අවශ්‍යතාවයේ තේරුම් අරගෙන පරිහරණය කරන්න පුළුවන් වෙනවා. අගතිතෝ. අමුච්චිතෝ තෘෂ්ණාවෙන් මුසපත් වෙන්නේ නැතිව මේ මෝහයෙන් මෝහයෙන් මුසපත් වෙන්නේ නැතුව මෝහයෙන් මුසපත් වෙනවා කියලා කියන්නේ දැන් මේවා පරිහරණය කරන්නේ කුමක් සඳහාද කියන නිනව්වක් නැති වෙනවා. එහෙම දැක්මක් නැහැ. එහෙම ප්‍රඥාවක් නැහැ. එතකොට ඒව කෙරෙහි මුලා වෙනවා. මුලා වෙලා මේ යන්තම් දිවි පවත්වා ගන්නට පවත්වා ගත යුතු දේ වෙනුවෙන් ගහමරාගෙන සසරේ කල්ප කාලාන්තරයක් අපාගත වෙන්නට මඟ සලස්වා ගන්න. එතකොට අර මෝහයෙන් මුසපත් වෙනවා. අන්ධ වෙනවා. ඒක එතකොට එහෙම මෝහයෙන් මුලාවට මුලාවෙන් අන්ධ නොවි කටයුතු කරන්න පුළුවන් බව තමයි අමුච්චිතු. ඊළඟට අනජ්ජාපන්නෝ දැඩිව තෘෂ්ණාවෙන් උපාදාන කරන්නේ නැතුව අගතිතෝ කියලා කිව්වේ අගතිගාමී වෙන්නේ නැතුව හැඟීම් වලින් අන්තගාමී වෙන්නේ නැතිව අමුච්චිතෝ කියලා කිව්වේ මුලාවෙන් මුසපත් වෙන්නේ නැතිව අනජ්ජාපන්නෝ කියලා කිව්වේ තෘෂ්ණාවෙන් දැඩිව උපාදාන කරන්නේ නැතිව ආදීනව දස්සාවේ මේවා ඉපීම පරිහරණය කිරීම නඩත්තු කිරීම පැවැත්වීමෙහි ආදීනවේ දකිවි. ඒ කියන්නේ දුක්ඛ ලක්ෂණය හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා වහා බිදී යනවා නැවත නැවත නඩත්තු කරන්න වෙනවා පවත්වන්න වෙනවා. එතකොට මේවා කිසි හරයක් නැහැ කියන බව නුවණින් දකිමින් ආදීනව දස්සාවි. ඒ ආදීනවේ දකිමින් නිස්සරණ පඤ්ඤෝ පරිමුඤ්ජති. නිස්සරණ ප්‍රඥාව කියලා කියන්නේ කෙලෙස් නැසීම සඳහා නිවන් දැකීම සඳහා නැවැත්ම සඳහායි මම මේවා පාවිච්චි කරන්න කියන බව දැනගෙන තේරුම් අරගෙන පරිහරණය කිරීම. එතකොට ඔන්න ඔය විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මේ ආර්ය වංශ ප්‍රතිපත්ති ක්‍රමය දේශනා කරන්නේ. එතකොට ආර්ය වංශ ප්‍රතිපත්ති ක්‍රමේ පදනම තමයි නැවැත්මතෙක් කොහොමද පවත්වාගන්නේ හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා තේරුම් අරගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තේහි යෙදෙන්නට හැඟීම් වලට වහල් වෙච්ච ගමන් කාමසුකල්ලිකානු යෝගයට වැටෙනවා අවශ්‍යතා නොසලකා හැරිය ගමන් අත්තකිලමතානු යෝගයට ඇද වැටෙනවා එතකොට ඒ අන්තවලට නොපැමිණ මජ්ක්‍ධිමා පටිපදා සමචරයා කියන මධ්‍යම ප්‍රතිපදාවෙන් අපි කොහොමද මේ පැවැත්ම සකස් කරගන්නේ ඒ සඳහා දැක්ම විය යුත්තේක්මක්ද හැම විටම අපි මේ නැවැත්වීම සඳහායි මේවා පවත්වන්නේ කියන ඒ අවබෝධය දැක්ම තිබුණොත් තමයි ඒ කටයුත්ත කරන්න පුළුවන්. ඉතින් එහෙම කරනකොට යතා ලාභ සන්තෝෂේ යතා බල සන්තෝෂේ යතා සාරුප්ප සන්තෝෂේ කියන මේ ත්‍රිවිධාකාර සන්තෝෂය ගිහි පැවිදි දෙපිරිසටම වැදගත් වෙනවා ಗುಣ නුවණ වැඩෙන්න. ඒ ත්‍රිවිධාකාර සන්තෝෂයම අපේ පරේෂණ මාත්‍රා පටිඝහන මාත්‍රා පරිභෝග මාත්‍රා කියන ඒ කියන්නේ ඉපයීම ලැබීම පරිහරණය කිරීම කියන මේ අවස්ථා තුනේදීම අපි ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට එහෙම සැලකිලිමත් වෙද්දී අපිට ඒක යෝග්‍යද අයෝග්‍යද කියලා පරීක්ෂා කරලා බලන නිර්ණායක තුනක් තියෙනවා. විශ්ව ධර්ම න්‍යාය කියන්නේ හේතුව සහ ඵලය ඊළඟට සමාජ නීතිය රටක නීතිය තුන්වෙනි කාරණය තමයි තමන්ගේ පුද්ගලික භූමිකා අදිෂ්ඨාන ප්‍රාර්ථනා ආදී. එතකොට ඉනුත් ඔබට ගියාට පස්සේ ඒ සියල්ලෙන් නිවැරදි වුණත් කෙලස් වැඩෙනවා නම් ඒක නැවැත්මට පටහැනි ඒ නිසා පරිහරණය කරද්දී අපි ප්‍රත්‍යවේක්ෂා නුවණින් කටයුතු කරන්න ඕන. එහෙම කටයුතු කරන්නට කරුණු පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිබොජ්ජති කියන ඔය කරුණු පහ අනුව ප්‍රත්‍යවේක්ෂා කරලා අපිට දේවල් පරිහරණය කරන්නට පුළුවන් ඒ තනත්තා පරිභෝග කරන ගේ දොර ඉඩකඩම් යාන වාහන මිල මුදල් ව්‍යාපාර අමුදරුවන් ආහාර පාන අධ්‍යාපනය මේ සමස්තය ජීවිතයක් තුළ තමන්ට දිවි පවත්වන්නට තමන් පරිහරණය කරන සෑම භෞතික දෙයක්ම කෙලස් වැඩෙන්නට නොදී කෙලස් නසන්නට උදව් වෙන ආකාරයෙන් පරිහරණය කරන්නට පුළුවන් අන්නේ ක්‍රමය තමයි නැවැත්ම සඳහා පැවැත්ම හැටියට මේ අරිය වංශ ප්‍රතිපදාව තුළ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඉතින් මම හිතනවා අදට ඒ ටික ප්‍රමාණවත් කියලා. එතකොට අපිට ලබන සතියේ පුළුවන් මේ මාතෘකාවෙම තව පැතිකඩක් කතා කරන්න. දැන් අපි ඔය අරියවංශ ප්‍රතිපදාව යටතේ කතා කළේ කොහොමද මේ භෞතික සම්පත් පරිහරණය කිරීම කියන එක නැවැත්ම සඳහා යන ගමනේදී අපි කළ යුත්තේ. තව ඊළඟට අපට පෙන්වා දෙනවා ධම්මික සූත්‍රයේදී ගිහිවත සහ පැවිදිවත කොහොමද පවත්වා ගත යුත්තේ ඊළඟට සිගාලෝවාද සූත්‍රයේදී අපට පෙන්වා දෙනවා අපේ වගකීම් යුතුයකම් සමාජයක් එක්ක අපි කොහොමද පවත්වා ගත යුත්තේ නැවැත්ම සඳහා යන ගමනේදී ඊළඟට ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී අපිට පෙන්වා දෙනවා මෙලව සහ පරලොව පිළිබඳව අපි හැඟීමක් ඇතුව දැක්මක් ඇතුව කොහොමද පවත්වා ගත යුත්තේ. ඒ විදිහට විවිධ සූත්‍ර දේශනාවල විවිධ පැතිවලින් බුදුරජාණන් වහන්සේ මේ නැවැත්ම පැවැත්ම පිළිබඳ දේශනා කරනවා. අපි දැන් මේ අරිවංශ ප්‍රතිපදාව පාදක කොටගෙන මේ කතා කළේ නැවැත්ම සඳහා යන ගමනේදී මේ භෞතික සම්පත් අපි පරිහරණය කළ යුත්තේ මොන විදිහේ පදනමක් මොන විදිහේ දැක්මක් මතද කියන කාරණයයි. ඉතින් ඒ ටික අදට අපි කතා කරලා ওই විදිහෙන් අපි නිමාවටපත් කරමු. එහෙමනම් දැන් අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට පුළුවන්. ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමට මත්තෙන් නැවතත් අපි සිහිපත් කරනවා මහියංගනේ පැවැත්වෙන විශේෂ බුද්ධ පූජාව ජනවාරි මාසේ 27 වෙනිදා උදෑසන 5ට පමණ තමයි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා සහභාගී වෙන අය ඒ අයගේ නම් තොරතුරු ආදී ධර්ම යාත්‍රා ගෲප් එකට එකතු කරලා සාකච්ඡා කරගෙන නවාතැන් පහසුකම් සකසගෙන ඒ කටයුතු සැලසුම් කරගන්න ත්‍යාගිද්දුව ඒවා පිළිබඳව සොයලා බලලා අවශ්‍ය දේවල් සාකච්ඡා කරනවා ඒ නිසා ඒ ගෲප් එකට සම්බන්ධ වෙලා අවශ්‍ය කෙනෙකුට තොරතුරු දැනගන්නට පුළුවන්කම තියෙනවා ඒ පින්කම අපි කරන්නේ ප්‍රධාන වශයෙන්ම රටට ජනතාවට සාසනයට පැමිණෙන උවදුරු දුරු වෙලා රටත් ජනතාවත් සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත වේවා කියන ඒ අදිෂ්ඨානය පෙරදරි කොටගෙනයි ඉතින් ඒ සඳහා මේ වෙනකොට බොහෝ දෙනා දායකත්වයෙන් දරලා තියෙනවා. ඒ සියලු දෙනාටමත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. පින්කමෙන් පසු අපි විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරනවා. දැනට විවිධ ආකාරයෙන් ද්‍රව්‍ය උපකරණ සම්පාදනය කරලා දුන්නු. ඒ සඳහා මූල්‍ය දායකත්වය ලබා දුන්නු හැම දෙනාටම විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරමින් අද ධර්ම සාකච්ඡාව අපි ආරම්භ කරමු.